යම් රූපවාහිනී නාලිකාවකින් හෝ නිෂ්පාදනය කරන ලද නාට්‍යයක් නම් එහෙම තත්වයක් මේක එහෙම නෙවෙයි වෙළඳ දැන්වීමක් එවැනි තත්වයක් සිදුවහොත් ඒ නාට්‍ය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන අයවලුන්ට සහ රඟපාන ඒ නිලැඳුම ඇඳගෙන සිටින අයට එරෙහිව නීතිමය පියවර ගන්න සිද්ධ වෙයි. නමුත් මම හිතන්නේ මින් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති කියලා අපිට සුහදව කටයුතු කරන්න පුළුවන්. ඉල්ලීමක් කරොත් අපි ඒ ඒ ඒ රංගනය කොයි වගේ රංගනයක්ද කියලා බලලා ඒ අවශ්‍ය අනුමැතියන් අපි ලබා දෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ.